විශේෂයෙන් අපි සිහිපත් කරනවා හැම දිනාටම අපි දැන් මේ සාකච්ඡාවේදී අපි හැමදාමත් වගේ උත්සාහ කරන්නේ හුඟක් ප්‍රායෝගික කාරණා පිළිබඳව මූලිකත්වය දෙමින් කටයුතු කරන්න කතා කරන්න න්‍යායාත්මක කරුණුත් අපිට වැදගත් වෙනවා නමුත් න්‍යායාත්මක කරුණු අර න්‍යායාත්මක කරුණු කතා කරනවා නම් කතා කළ යුත්තේ Tamanට තමන්ගේ අවබෝධය දියුණු කරගන්න. අරයා මෙහිමයි, මෙයා මෙහිමයි, බෞද්ධ ජනතාව මෙහිමයි, දේශපාලනඥයෝ මෙහිමයි, එතකොට අල්ලපු රටේ අය මෙහිමයි. ඒව අපිට මේ සාකච්ඡාවේදී වැඩක් නැහැ. අදාළ නැහැ. මොකද මේ අනුන් හදන්න කරන සාකච්ඡාවක් නෙමෙයි මේ සාකච්ඡාව කරන්නේ මේ සාකච්ඡාවට එකතු වෙන ගිහි පැවිදි අපි අපගේ අවබෝධය සඳහා. ඒ නිසා Tamanට යමක් වැටහෙන්නේ නැත්නම් ඒක ප්‍රායෝගික කාරණයක් වුණත් නොවුණත් කමක් නැහැ. න්‍යායාත්මක කරුණක් වුණත් සිද්ධාන්තමය කරුණක් වුණත් ප්‍රායෝගික කරුණක් වුණත් ඕන කෙනෙකුට විමසන්න පුළුවන් ස්ව අවබෝධය සඳහා. එහෙම නැතුව තම අපේ දැනුම පෙන්වන්නටවත් එහෙම නැත්නම් අනිත් අය මෙහෙමයි කියලා චෝදනා කරන්නටවත් අනිත් සියලු දෙනා මෙසේ කළ යුතුයි කියලා යෝජනා කරන්නටවත් නෙමෙයි අපි මේ සාකච්ඡාව කරන්නේ. ඒක විශේෂයෙන් අවධාරණය කරනවා ඒ කාරණාත් සිහියේ පවත්වාගෙන අපි සුපුරුදු පරිදි මේකෙන් අපි හිර වෙන්නට ඕනේ නිදහසේ අපිට සාකච්ඡා කරන්න පුළුවන් නමුත් හැම විටම තමන්ගේ අවබෝධය සඳහා මගේ දුර්වලකම් හදාගන්න මම ශක්තිමත් වෙන්න මගේ අඩුපාඩු හදාගන්න සහ අපිට අනිත් අයට කරුණා මෛත්‍රියෙන් උදව්වක් හැටියට යමක් සිහිපත් කරලා දෙන්නට පුළුවන් නම් උදාහරණයක් ඇටියට දැන් අපේ ජීවිතේ අපි ලබන යම් යම් අත්දැකීම් අපි මේ ධර්ම දේශනාවලදී සාකච්ඡාවලදී ඒවා මතු කරනවා. ඒවා මතු කරන්නේ ඒක ඇහෙනකොට අනිත් අයටත් යම් ධෛර්යයක් ඇති කරගන්න මේක මෙහෙම කරන්න පුළුවන් කියලා තේරුම් ගන්න. ඒතර වරදිනවා කියන එක එක්කෙනෙකුට දෙන්නකොට නෙමෙයි අපි කාටත් පොදු ධර්මතාවයක් කියන බව තේරුම් අරගෙන සැහැල්ලුවෙන් ಗುಣධර්ම වඩන්න අනිත් අයටත් සහයෝගයක් වේවි කියන අපේක්ෂාවෙන් තමයි සමහර වෙලාවට අපි අපේ අත්දැකීම් උනත් සාකච්ඡා කරන්නේ එතනදී තව කෙනෙකුට චෝදනා කරන්නට හෝ අපි මෙහෙමයි කියලා හුවා දක්වන්නට නොවේ. ඉතින් ඒ නිසා තමන්ගේ අත්දැකීම් කතා කරන්නට පුළුවන් තමන්ට දැනගන්නට අවශ්‍ය දේවල් කතා කරන්න පුළුවන් තමන්ට නොයැටහෙන තැන් කතා කරන්නට පුළුවන් ප්‍රායෝගිකව පුහුණු කරගෙන යනකොට තමන්ට මතුවෙන ගැටලු කතා කරන්න පුළුවන් ඒ හැම දෙයකදීම ඒ හැම කරුණකදීම ප්‍රධාන අරමුණ විය යුත්තේ තමන්ගේ ප්‍රඥාව දියුණු කර ගැනීමත් අන් අයගේ ප්‍රඥාව දියුණු කරන්නට සහාය වීම තමන්ගේ ಗುಣ දියුණු කර ගැනීමත් අන් අයට ಗುಣ වඩන්නට සහාය වීම. තමන්ගේ අකුසල් දුරු කර ගැනීමත් අන් අයට අකුසල් දුරු කරන්නට සහාය වෙනවා. අකුසලය දුරු කිරීම සහ ගුණනුවණ දියුණු කිරීම. ඒ සඳහානේ අපි මේ ප්‍රයත්නය දරන්නේ. ඉතින් ඒ නිසා අපි මේ නැවතත් ඒක සිහිපත් කරන්නට යෙදුණ. දැන් පසුගිය සතියේ කතා බහ කරනකොට සමහර කරුණු මතුවුණා. ඒ විදිහට අර අපේ සීමාවෙන් පරිබාහිරව ඒ කියන්නේ දේශපාලනඥයෝ මෙහෙම වෙනවා නම් හොඳයි සමස්ත බෞද්ධ ජනතාව මෙහෙම වෙනවා නම් හොඳයි ගිහියෝ මෙහෙම වෙනවා නම් හොඳයි පැවිද්දෝ මෙහෙම වෙනවා නම් හොඳයි ඉතින් ඒවා අපිට හැමදාම උදේ හවස ඇහෙන තොරතුරු ටිකක් ඉතින් අපේ සාකච්ඡාවත් අපි ඒකට වැය කරන්නට ඕනේ ඒ නිසා හැමදෙනාටම මෙත්සිතෙන් සිහිපත් කරනවා තම තමන්ගේ අවබෝධය සඳහා තම තමන්ගේ දැනුම ඥානය ගුණය දියුණු කරගන්නටත් අන් අයගේ දැනුම ඥානය ගුණය දියුණු කරන්නට කරුණා මෛත්‍රියනොත් අපි මේ ධර්ම සාකච්ඡාව පවත්වාගෙන යමු කියලා